යස් මහත්මයා නිර්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මම හිතන්නේ අතිශය වැදගත් මේ දේශනාව මොකද මේ මානසික සංවර්ධනය සඳහා කවුරුත් කතා කරන්නේ නැහැ මේ ඇඳුම් ආහාර නිපසක. ඉතින් මේක අතිශය වැදගත් මොකද මේ මිනිස්සුන්ගේ මූලිකම අවශ්‍යතා තුරනේ උතර තියෙන්නේ. ආ. ඉතින්දී මේ මට ඇත්තටම මේ දැන් අර අපි කලින් කතා කරපු මහත්මයාත් කිව්ව මේ රටේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මේ අපි gederin පටන් ගන්න එපායි මේක. එතකොට දැන් අපිට ඔබ වහන්සේ කියන්නේ පොඩි කාලේ අපිට මතකයි තාත්තලා අපිට ඇඳුම් දෙකයි දුන්නේ. ඉස්කෝලේ අදිනවා නම් ඇඳුම් දෙකයි. එතකොට ඊළඟ දවසේ ගෝල කූඩුවේ එල්ලන්න ඕනේ අරක හොදලා තමයි එල්ලන්නේ. ආහාර කතන්දරය ගත්තත් අපේ ගෙදර සහෝදරයෝ හතර දෙනෙක් හිටියා බත්තකයක් හරි අරගෙන આવුත් කුසියට කණ්ඩ වෙනවා ආපහු බත් වලට හපන් කණ්ඩ වෙනවා එනවා. <laughs> ආහාර විසි කරන්න බෑ. හැබැයි කණ්ඩ පුළුවන් පස් පහක් හරි බෙදාගන්න. එතකොට දැන් දැන් ඔබ වහන්සේ කියන්නේ දැන් ඔය නිවාස නිවාස ප්‍රශ්නෙත් එහෙමයි. අපි පොඩි ගෙදරක හිටියේ අපි පට්ටි ඔක්කොම එකට පැදුරු දාගෙන එහෙම නිදාගෙන ඒ කාලේ. එතකොට දැන් මේ ඒ දෙමව්පියන්ගෙන් ඒ ලැබිච්ච ආభాසයත් එක්ක දැන් මේ දැන් සමාජයේ විශේෂයෙන්ම මේ තුනෙන් බැලුවොත් එහෙම බොහෝ දෙනෙක් මම හිතන්නේ මේ මේ මේ මේ මේ මේ සාකච්ඡා මණ්ඩපයට සහභාගී වෙන බොහෝ දෙනෙක් නිවාස හදන්න ගියොත් ඔබ වහන්සේ කියන්නේ අන්තිමේදී පසුතැවෙනවා අයියෝ මම දන්නේ නෑනේ මෙච්චර ලොකු එකක් හදාගත්තේ කියලා. අන්තිමේදී මානසික සංවර්ධනය සඳහා නෙමෙයි ඒක කායික සංවර්ධනය සඳහා උඩපල්ලෙහා ගිහිල්ලා පණ යනවා ඇවිල්ලා ගෙවන්න. ඒ තමයි සමහර වෙලාවෙ ණය ටික ගෙවා ගන්න දරුවෝ බෙල්ල වැල දා ගන්න අවස්ථා තියෙනවා. ඔව්. ඒක හොඳටම පේන්න තියෙනවා මේ මේ පස්සේදී පසුතැවිලි වීම. එතකොට මම මේ මෙතන කියන්න උත්සාහ ගත්තේ ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම දැන් අපි අර ඕනම දෙයක ඉතින් නායකත්වයේ ආදර්ශමත් වෙනවා නම් හොඳයි. ඉතින් ඒ නායකත්වයේ ආදර්ශමත් වීම මේක gederin පටන් ගත්තොත් දැන් මේක ඊට එහාට ගිහිල්ලානේ පන්සලට යන්නේ. ඊට එහාට ගිහිල්ලානේ ඉස්කෝලේට යන්නේ. gederinම හැම කෙනෙක්ම උත්සාහ ගත්තොත් මේ මේ මේ වයට අපි අනුකූල විය යුතුයි කියලා. දැන් ඔබ වහන්සේ කියන්නේ අද මං හිතන්නේ බොහෝ දෙනෙක් අණ්ඩයක් දාගෙන මේ ෂර්ට් එකක් පහන මේ මේ පරිහරණය කරනවා කියලා. ඉස්සර මට මතකයි අපිට ඔය යටට යඳින ඇඳුම් නැති කාලේ මට මතකයි සහෝදරයන්ගේ උඩ ඉන්න කෙනාගේ ඊළඟ එක්කෙනා ඊළඟ එක්කෙනාගේ එහෙමත් අපි එහෙම පරිහරණය කරා. ඒව ප්‍රශ්න උනේ නැහැ. එතකොට ඉතින් අපිට හරිම සන්තෝෂයෙන් අර උභාසී මේ මේ මෙතරම කතා කරනවානේ මේ මේක මට තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ කායිකව කොහොමද මේ මේ දිලාමිස සතුට අත්විඳින්නේ කියන කතන්ද ඒකත් මට දෙවෙනිම ආපු ප්‍රශ්නයක්. මම මේක මේක තමයි මට ඇත්තටම මම මේක මේ තවදුරටත් මේකේ මේ උභාසීගේ අදහස බලන්න ආවේ විශේෂයෙන්ම මේ කාලේ රජයේ ගොඩ නැගිලි ගත්තත් නිවාස ගත්තත් බොහෝ දෙනෙක්ගේ Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. මං හිතනවා ওই පන්සල් වලත් ওই ප්‍රශ්න ඇති කියලා ස්වාමී. කියනවා. ආ. ඉතින් ඒ ඒ වෙලා තියෙන්නේ දැන් අර සංකල්පීය වශයෙන් දැන් දැන් අපේ මව්පියන්ට දේවල් එච්චර නැහැ කියන එක අපි දන්න නිසා අපි එතනදී ඒ ලැබිච්ච දේත් එක්කලා තෘප්තිමත්ව ජීවත් වුණා. හැබැයි දැන් සමාජයේ විසින් විවිධ ක්‍රමවලින් Tamanට නැති වුණත් කුලප්පු කරනවා අනිත් අයව. පොළඹවනවා. දැන් ඒක ඇති වෙලා තියෙන මේ විවෘත ආර්ථික රටාවත් එක්කලා මිනිස්සුන්ට දේවල් පාවිච්චි කරන්න ඕන මොකක් සඳහාද කියන දැක්ම නැති කළා. ඒ වෙනුවට අර බලහත්කාරෙන් හරි භාණ්ඩ අලවි කරන්න බලහත්කාරෙන් හරි දේවල් ගන්න මිනිස්සු පොළොව දැන් අද කාලේ දැන් ඉස්සර අපේ මව්පියෝ කඩේකට ගියේ අවශ්‍ය දෙයක් ගන්න. ඒතර දැන් එහෙම නෙමෙයි. දැන් කඩේට ගිහිල්ලා අර වෙළඳ දැන්වීම් වලින්, ඇසුරුම් වලින් පොළඹවන විදිහට තමයි අද බඩු ගන්න පෙළඹිලා තියෙන්නේ. ඉස්සර අපට අවශ්‍ය දෙයක් අපි හොයාගෙන ගියා කඩේට. දැන් එහෙම නෙමෙයි. දැන් වෙළඳ ආයතන වලින් ඇවිදින් ඒගොල්ලෝ බලෙන් අපට දීලා යන්න හදනවා දේවල්. මෙන්න මේ විදිහට මේ සංකල්පීය වශයෙන් අපි බොහොම සංකර தත්ත්වයටපත් කරලා. එතකොට එහෙම කළාම අතීත කාලේ අපේ මව්පියන්ට දේවල් නැති නිසා අපි ඒ තිබිච්ච දේත් එක්කලා යපුණා. හැබැයි අද යම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට නැත්තම් ඒ දරුවා ඒකෙන් යැපෙන්න සූදානම් නැහැ. මොකද එයා බාහිර සමාජයට ගිහම ෆෝන් එක අතට ගත්ත ගමන් අර ලෝකේ තියෙන ඔක්කොම එයාට විවෘත වෙනවා. විවෘත වෙච්ච ගමන් එයා හැමතිස්සෙම මව්පියොත් එක්ක ගස්ඨණයක් ඇති කරගන්න. ඇයි අපට නැත්තේ? ඇයි අපට මෙහෙම කරන්න බැරි? ඇයි මට දෙන්නේ නැත්තේ? ඉතින් ඔයගොල්ලෝ මොනවද මේ කරන්නේ? එතන බරපතල අර්බුදයක් ඇති වෙනවා ඊට පස්සේ නිවස ඇතුලේ. ඊට පස්සේ ඒකට නිවසින් සහයෝගයක් නැති වෙනකොට අර දරුවා බාහිරින් ඒකට සහාය ගන්නවා. එතකොට පාප මිත්‍ර අසුරට වැටෙනවා. ඉතින් ඔන්න ඔහම මේක කෙලවරක් නැති පඹගාලක් බවට පත් වෙලා තියෙන කොතනින් පටන් අරන් කොතනින් නිම කරන්න පුළුවන් වේද ඉතින් නමුත් ඔබතුමා කිව්වා වගේ මේක පුළුවන් තරමට ගේ ඇතුලේ ඒ කියන්නේ මව්පියන්ගෙන් දරුවන්ට මේ දැක්ම ඒ කියන්නේ මේව බලහත්කාරයෙන් හදන්න බෑ. ටික ටික කුඩා කාලේ ඉඳලම ඒ දැක්ම දරුවන්ට දුන්නොත් අඩුතරමින් අර මට්ටමින්ම නැති වුණාට අපිට යම් ප්‍රමාණයක් හරි ඒගොල්ලන්ට ඔරොත්තු දී ගන්න පුළුවන් මට්ටමක් ගොඩනගන්න බැරි කමක් නැහැ. ඉතින් දහම පිළිගන්නා කෙනාට අපිට ධර්මානුකූලව කියා දෙන්නට පුළුවන්. මව්පියන්ගේ වචනය පිළිගන්නා කෙනාට මව්පියන් විසින් කියා දෙන්නට පුළුවන්. එහෙම ඉතින් විවිධ උපාය මාර්ග යොදන්නට උන හැමෝටම එක ක්‍රමේ හරියයි කියලා කියන්නට පුළුවන්කමකුත් නැහැ. ඉතින් අපිට අර නොකරන තැන ගැන චෝදනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඉහලින් ඉහලින් පටන් ගන්න ඕන නායකයාගෙන් පටන් ගන්න ඕන සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියලා ඉතින් අපි කොච්චර කිව්වත් ඒක වෙන්නේ නැත්නම් අපිට ඒකට චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. ඔබතුමා කිව්වාගේ පුළුවන් තනින් පටන් අරගෙන පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යන්න ඕන.